අවසරයි ගෞරවණීය අපේ ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දැන් අනුක්‍රමයෙන් අපේ 133 වෙනි භාවනා වැඩමුළුවටයිපත් වෙලා ඉන්නේ. ඒකේ ඒකට සම්බන්ධ වෙන සීළු දෙනා වීඩියෝ මම හිතනවා නිසන්වනේ මේ වෙනකොට සත්කාර තුනක් එහෙම නැත්නම් උපස්ථාන තුනක් කරලා තිනවා. ඉතින් අපි දැන් වැඩ පටන් ගන්න යන්නේ ඒ තුන ඉවරයි කියන අදහසෙන් එකක් තමයි පිළිසෙට කමඨහන් කියන්නේ මොනවද නැත්නම් කමඨහන් පිළිබඳව මූලික දේශනා මාලාවකට අහන්න සකස් කරලා දීලා තියෙනවා නැත්නම් කමඨහන් දීලා තියෙනවා. දෙක සීල් සමාදන් කරවලා තියෙනවා සංඝයා වහන්සේලා ඇර අනිකායට උපෝසත අටහංග සීලී. තුන්වෙනි එක මේ වැඩමුළු පවත්වන කාලේ කාලසටහන එහෙම නැත්නම් විනී පද්ධතිය හඳුනාගීමක් වශයෙන් කරලා තියෙනවා. ඉතින් මේ තුන අලුතෙන් ආපු අය ගත්තොත් එච්චරම හුරු පුරුදු දේවල් නෙවෙන නිසා අලුත් අයට ඒවා පිළිබඳව යම් යම් ගැටලු ස්ථාන තේරෙන්නේ නැති ස්ථාන ඒවා පිළිපදින්න ගියාම ඇති වෙන දුෂ්කරතා මතුවෙන්න ඉඩ තියෙනවා. ඉතින් මම ආර්දනා කරනවා මේ අපි මේ ගන්න හදන පැයේ නැත්නම් මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේදී ඒවා ලිඛිතව ඉදිරිපත් කරන්න කියලා එක්ක ඒ කියන දේ තේරෙන්නේ නැත්නම් එහෙම නැත්නම් ඒවා ප්‍රතිසංස්කරණය කළොත් හොඳයි කියලා සුව පිළිබඳ යෝජනා තියෙනවනේ එහෙම නැත්නම් ඒක කරනකොට Tamanට ඇතිවලා තියෙන දුෂ්කරතා මේ ආපු වැඩේට බාධායි නම් ලියලා ඉදිරිපත් කරන්නයි කියලා මම කරනවා ඊලාසිය. එතකොට අපි මේ ගන්න පැයේ එක ප්‍රයෝජනයක් තමයි මේ වෙනකොටත් අපි කරලා තියෙන උපස්ථාන පිළිබඳව සත්කාර පිළිබඳව කිව යුතු දෑත් තියෙනවා ඉදිරිපත් කරන්න. දෙක තමයි භාවනා කරගෙන යනකොට මතුවෙන භාවනා කර්මස්ථාන සම්බන්ධ ප්‍රශ්න අපි කියන කමටහන් සුද්ධ කරනවා කියලා. ඒ නිසා මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිලේ මුල් දවස් කීපෙදී අපි අර මුලින් කියපු සත්කාර තුන පිළිබඳව විශ්ලේෂණකට පස්සේ එකඟුණාට පස්සේ ප්‍රධාන වශයෙන්ම ප්‍රශ්න විචාරාත්මක කඩපිළිවෙල යන්නේ කමඨහං සුද්ධ කිරීම සම්බන්ධයි. ඊට අමතරව තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධ යම් විසඳාගත්තොත් හොඳයි කියලා හිතන කරුණු අපිට විසඳන්න පුළුවන් කරුණු. තියෙනවා නම් අපි ඒකත් ඉදිරිපත් කරගන්නවා. අපි වගේ මේකට භාවනා කරන පිරිසක් නිසා අපිට විශ්න ගන්න පුළුවන් වෙයි කියලා නිකම් මූලධර්ම කරුණා ගන්නෑ. ඉතින් මේ තුන අපි ඉදිරිපත් කිරීමේ ක්‍රම දෙකක් මතු කරලා දෙනවා. එකක් තමයි ලිඛිතව මේ ප්‍රශ්න පෙට්ටියට දාන එක. දෙක ලැබිච්ච කාලේ ඊට පහටකම් හම්බුනොත් සභාවට ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒ ක්‍රම දෙකෙම ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් භාවනාවට අදාළ නැති තමන්ගේ ජීවිතයට අදාළ නැති අපි මේ දීපු සත්කාර තුනට අදාළ නැති ප්‍රශ්න අපි අයින් කරනවා. ඒව නැතුව අපිට මේ වැඩපිළිවෙලේ ගුණයක් ගන්න බැරි නිසා ඒ අයින් කිරීමේ වගකීම අපි වැඩමුළු සංවිධානයට බාර දීලා තියෙනවා. ඒ වැඩමුළු සංවිධානයේ අයින් කරන හැම ප්‍රශ්නයකටම වග වෙන්න ඕනේ කියලා දෙන්න ඕනේ. ඇයි මේ ප්‍රශ්න විසිකරේ කියලා. ඒ ප්‍රශ්නේ ගත්තේ නැත්තේ කියලා. ඒකල කියලා දෙන්න ඕනේ. මෙන්න මේ මේ නිවැරදි කිරීම සහ මේ මේ විදිහට ගොනු කරොත් අපිට ප්‍රශ්න සාකච්ඡාවල ගන්න පුළුවන් කියලා. යැත්තන කරුණාවෙන් ප්‍රශ්න ලිවීම මන්දෝත්සාහී නොවන විදියට ලියන්න ඕන කරන්නේ අදාළ ටික විතර කියන එකට අපි සියවෙනි වැඩමුළුවේ විතර ඉඳලා වැඩමුළු සංවිධානයේට අපි වගකීම දුන්නා ඒක බොහොම කලපරෝජන සහිතයි ඊට පස්සේ අපි දැන් වැඩමුළු තුනක විතර ඉඳලා ප්‍රමාණය 90 දක්වා වැඩි කරලා තියෙනවා ඒත් අපි අර ක්‍රමයේම යනවා ඒකට අපිට දරන්න තියෙන බර වගකීම ඉදට වැඩි වැඩි ඒ නිසා සාකච්ඡාවේ ගුණව පවත්තන එක වැඩමුළුවේ විනය පවත්තන එක ඒව ලේසි වැඩ නෙවෙයි. ඒ නිසා හැම කෙනෙක්ම ඔක බලා ගන්න ඕනේ. මේ ප්‍රශ්න විචාරක වැඩපිළිවෙලේ තමන්ගේ අපහසුතා, දුෂ්කරතා විසඳාගත යුතු ප්‍රශ්න අහන්න අවස්ථාවක් කරගන්න. නමුත් මේ බුදුහාමුදුරණත් විසඳන්න බැරි ප්‍රශ්න. ඒ නැත්නම් මයිටි බුදුහාමුදුරන්ගෙන් අහන්න ඕන ප්‍රශ්න මගෙන් අහන්න ඉප වැඩන්නේ. මහින් දැන් අපි සාකච්ඡා කරලා විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් විතරයි අපි ගන්න. ඉතින් ඒක දැන් එනවා හරි අඩුයි. අනවශ්‍ය ප්‍රශ්න එනවා හුඟක් අඩුයි. මුල් දවසේ දෙකේ එයි අපි ගැන අනුකම්පා කරනවා. තීරේ සම්බන්ධ වෙන කාටත් තුන්වෙනි දවසේ විතර ඉඳලා අපි කොච්චරක් සමූහයේ වශයෙන් ගොනු වෙනවද කියන එක ඒක අපි ආඩම්බරයි නිසන් වනේ මේ හඳුන්වා දෙන ක්‍රමයේ මත්තට දන්නවා ಜಾති වශයෙන් යන බව. අපි මේ කරන්නේ ඒකට පෙරහුරුවක් කරන එකයි. එච හැම කෙනෙක්ම පරිතද කරගන්න දීලා තියෙන විවස්ථාවලින් පිට යන්න එපා සාකච්ඡා කරන්න නැතුව. එක්කෙනෙක් එක්කෙනෙක් සාකච්ඡා කරන්නත් එපා. මේ ඉන්න කිසිම කෙනෙක් තව කෙනෙක්ගේ ප්‍රශ්නකට උත්තර දෙන්න යන්න එපා. මෙතන ඉන්න කිසිම කෙනෙක් තව කෙනෙක් අහන්න යන්නත් එපා. එහෙමනම් මම මෙතෙන්ට එන එකේ තේරුම නැහැ. අහන්න යමක් තියෙනවනම් වැඩමුළු සංවිධානයෙන් අහන්න නැත්නම් ලිඛිතව දාන්න. එක එක කෙනෙක් එක කෙනා එකතු වෙලා මුළු මුළු ගානේ ධර්ම සාකච්ඡා කරන්නයි එක එක කෙනාගේ බණ වැසිනට ගත්තොත් කනත් කපලා එළියට දාන්න. මට ආසාවක් තියෙන එක්කෙනෙක් දෙන්නේ කොහොමද එළියට දාන්න. එතකොට තමයි අනික් කට්ටිය හරිදෙන්නේ. ඉතින් එහෙම කරන්න බලාපොරොත්තු වෙමු. මට හම්බුන්නේ අතපය දිගල්ල විසි කරන්න මොකද කවුරුත් වගේ කීකරු වෙන ගතියක් තියෙනවා. ඒ නිසා මේ විශේෂයෙන්ම පිරිසක් ගොනු කරන්න ගියාට පස්සේ හැම කෙනාම මතක තියාගන්න ඕනේ හැම කෙනාම යම් ප්‍රමාණයකට කැපකිරීම ප්‍රමාණයක් කරන්න ඕනේ. බලන්න ලස්සනයි ශාලාව දැන්. නතු නඩත්තු කරන්න හැම කෙනාම කැප කරනවා. ඉතින් මම මේ පළවෙනි දවස නිසායි මේ වගේ හඳුන්වා දීමක් කරේ. අපි බලාපොරොත්තු වෙනවා දැන් සතිವಾರයේ ආරම්භ කරන්න අපි ඉල්ලා සිටිමු ලිඛිත පස්ස සභාගත කිරීමෙන් සතිವಾರය ආරම්භ කරන විදියට අවසරයි ස්වාමින් වහන්ස අද දින ලිඛිත ප්‍රශ්න වශයෙන් ප්‍රශ්න 10ක් තියෙනවා පළවෙනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව අද දින මම දෙවෙනි වර සක්මන් භාවනාව විනාඩි 45ක් පමණ කළෙමි එහිදී වම් පාදයේ තබන විට වම තබනවාද දකුණු පාදයේ තබන විට දකුණ තබනවා යනුවෙන්ද මෙනෙහි කළෙමි. සිත වරින් වර පිට ගියද නැවත නැවත සක්මනට සිත යොදමින් සක්මන් කළෙමි. පාදවල විලුඹ පොළවේ වදින විට තද ගතියක් හා ඇඟිලි තුඩු වලින් පාදය එසවෙන විට ශරීරයට සැහැල්ලු ගතියක්ද දැනුනි. මෙසේ විනාඩි 45ක් පමණ සක්මන් කර පර්යංක භාවනාවට දෙවෙනි වර වාඩි උනේමි. හුස්ම ඇතුල්වන විට ආශ්වාසය අනුවෙන්ද හුස්ම පිටවන විට ප්‍රශ්වාසය අනුවෙන්ද මෙනෙහි කෙලිමි. නාසිකාග්‍රේ යම් තැනක හුස්ම වදින බව දැනුනි. එතැනට සිත තබා හුස්ම ඇතුල්වන විට ආශ්වාස යනුවෙන්ද පිටවන විට ප්‍රශ්වාස යනුවෙන්ද ටික වේලාවක් මෙනෙහි කෙලිමි. එහිදීද සිත වරින් වර නොයෙක් අරමුණු කරා ගියද නැවත නැවත කමටහන්නේ සිත යෙද වූයෙමි. මෙසේ ටික වේලාවක් භාවනා කරගෙන යන විට ආශ්වාස ප්‍රශ්වාස දෙකම එක තැන නතර වූවක් මෙන් දැනුනි. එවිට කුමක් කළ යුතුයදයි මොහොතක් මෙනෙහි කළෙමි. ඊයේ දින සවස ඔබ වහන්සේගේ දේශනාව සිහි වී මම දැන් මම දැන් ඉන්නවා යයි මතකයට නැගුණි. ටික වේලාවක් සිටිමියයි මෙනෙහි කළෙමි. කයේ කිසිදු බරගතියක් වේදනාවක් නොදැනුනි. ටික වේලාවකින් ගැස්සී අවදි වූවක් මෙන් දැනුනි. නිින්ද නොගිය බව හොඳින් දනිමි. එසේ ගැස්සීමත් සමගම නැවත ආනාපාන භාවනාවට සිත යොමු වුනි. එසේ ආනාපානය කරගෙන යන විට වරින් වර පළමු විදියට ගැස්සී අවදි වෙනවා මෙන් සිදු වුනි. මින් ඉදිරියට කුමක් කළ යුතුදැයි අනුශාසනා කරන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ පතන පරිදි උතුම් නිවන අවබෝධ වේවා. මේක සාමාන්‍යයෙන් ඉස්ලාම අලුතෙන් ආපු කෙනෙක්ගේ ප්‍රකාශයක් නෙවෙයි යම් ප්‍රමාණයකට භාවනා කරපු එක්කෙනෙක්ගේ ප්‍රකාශයක් වගේ පේන්න තියෙන්නේ. මේක දිනු කරන්න අංක දෙකක් කරුණු දෙකක් මතක් කරන්න පුළුවන්. එකක් තමයි තමන්ට පේනකොට ආස්වාද ප්‍රසවාස දෙක මේක ආස්වාස මේක ප්‍රසවාස කියලා වෙන් මෙනේ කරන්න පුළුවන් නම් ඒ දෙකේ වෙනස මොකක්ද කියලා අල්ලගන්න පුළුවන් තරම් උනන්දු වෙන්න ඕනේ. ඒක පොඩි වෙලාවයි අපිට පේන්නේ. ඒ පේන වෙලාවේදී දෙක වෙන්කොට හඳුනා ගැනීම පරිච්ඡේද ඥානය, පිරිසිඳ දැන ගැනීම අත්‍යවශ්‍යයි ඉදිරියට තියෙන මේ ප්‍රනීත භාවය ලබා ගන්න. දෙක දෙවෙනියට කියපු ඔය වරින් වර හිත පිට යනවා නැත්තම් නිදිමත වෙනවා වගේ නැත්තම් අවදි වෙනවා වගේ වෙනකොට අවදි වෙන්නේ නැවතත් මූල කර්මස්ථානටද එහෙම නැත්නම් අවදි වුණාට පස්සේ මූල කර්මස්ථාන ගැනීම ප්‍රයත්න කරන්න වෙනවද එහෙම නැත්නම් ආයාසයෙන් ගන්න වෙනවද කියන එකත් වාර්තා වෙනවා නම් හොඳයි. ඉතින් මෙතෙන්දිම කියන්න පුළුවන් නම් ඒත් කමක් නැහැ. නැත්නම් ආයෙත් ඒ තොරතුරු ටික ලැබෙන විදිහට කමටාන් වාර්තාව සකස් කරන්න ඕනේ. එළියපෙකන කැමැතිද මේ ප්‍රශ්න දෙකට උත්තර මේ සභාවට මේ ඉදිරිපත් කරන්න? ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ ගැස්සිලා වගේ අවදි වෙනකොටම ආයි මූල කර්මස්ථානයට සිත යනවා. ඒක හොඳට අනිවාර්යයෙන්ම වාර්තා කරන්නත් ඕනේ සමාදම් වෙන්නත් ඕනේ. එතකොට මූල කර්මස්ථානට ගියාම පිට යන්න ඉස්සෙල්ලා තිබුණු විදිහට මූල කර්මස්ථානේ tempatව සාදරව මිනික නිහිත පිළිගන්න ලෑස්තිද නැත්නම් පශ්චාත්තාප වෙලා හිත පිට ගියා කියලා තමන්න තමන් දෙස් දෙන තමන්න තමන් කම්පා වෙන තත්ත්වයක් තියෙනවද කියලාත් පරීක්ෂා කරා. එහෙම කම්පා වෙන තත්ත්වයක් නැහැ ස්වාමීන් වහන්සේ. එහෙමනම් හොඳට මතක තියාගන්න අර හිත පිට යන්නේ ඉස්සල්ලත් හිත කම්පාවක් නැහැ. ගිහිල්ලා ආවට පස්සෙත් කම්පාවක් නැත්නම් ඒ අතරමැද කෙලෙස් නැහැ කියන එක තමයි සමීකරණය. සතිය තිබිලා පිට ගිහිල්ලා ආය සතියට ආවට පස්සේ හිතේ කලබිලා නැත්නම් ඒ අතරමැද කෙලෙස් නැහැ. මේ තමයි අපි කෙලෙස් අවහෝසි කරන ක්‍රමය. ඒ නිසා පිට පිට ගියාට කමක් නැහැ. පිට ගිහිල්ලා ආපු හැම වෙලාවෙම බලන්න හිත කීකරුව ගෙදෙට්ට එනවනම් අරමුණට යනවනම් හිත දෙස් දෙන්නේ නැත්නම් පශ්චාත්තාවයක් නැත්නම් අපි ටික ටික ටික ටික ඉගෙන ගන්නවා මේ පව් හොදා හරින ක්‍රමය. පව් සමා කරන ක්‍රමය. එහෙම නැත්නම් අහෝසි කරන ක්‍රමය. ඒ නිසා පිට යන්න ඕනේකට. අනිත් එක තමයි ආස්වාස් ප්‍රසවාස දෙකේ වෙනස වෙනස්වසේ වෙන් කරනකොට මොකද්ද දෙකේ වෙනස කියන එක වார்த்தාවට ඇතුළු කරන්න නැත්නම් දැන් Taman දන්නවනම් සභාවට ඉදිරිපත් කරන්න. ආස්වාස ප්‍රසවාස දෙකේ වෙනස ස්වාමීන් වහන්සේ ආස්වාස කරනකොට දිගට දැනෙනවා ප්‍රස්වාස කරනකොට පිටියට සහැල්ලුවට පිට වෙනවා දැනෙනවා. ඒක අනිවාර්යයෙන්ම වார்த்தාවට දාන්න ඒකෙන් තමයි හොඳට තේරෙන්නේ මේ කරන කෙනා මේ පිළිසිතුවට භාවනා කරනවා නැත්නම් හිතලා ලියනවාද එහෙම නැත්නම් මේ පේන දේ බලන දේ පෙනිලා තියනවාද කියලා. ඒක දන්නේ වார்த்தාවට ඇතුල් කරනවා මේ දෙක විතරක් නෙවෙයි තව හොඳට බලන්න ගොඩාක් පැතිකඩ තියෙනවා. ගොඩාක් සටහන් තියෙනවා. ගොඩාක් ආකාර තියෙනවා. ඒකෙ එnde එnde Taman ලියන රචනයේ රසවත්කම වැඩි වෙනවා. හොඳයි. අපි යනවා ඊගා ප්‍රශ්න. ගරු ස්වාමින් වහන්ස භාවනාව සඳහා මා ඊට ආදුනිකයෙක් වන අතර භාවනාව කරගෙන යාමේදී මාහට ප්‍රශ්න කිහිපයක් පැන නැගී ඇත. ප්‍රශ්න අංක 1 ආනාපාන සති භාවනාව කිරීමේදී ආශ්වාස ප්‍රශ්වාස ස්වභාවිකව වනවාද නැත්නම් ආයාසයෙන් වන බව හඳුනාගන්නේ කෙසේද? ප්‍රශ්න අංක 2 ඒක සඳහා කියන්න තියෙන්නේ ඒක එච්චර අඳුර ගන්න බැරි තරම් නම් ගණන් ගන්න එපා. ස්වභාවික වෙනවා කියලා හිතාන යන්න. ආයාසයෙන් වෙනවා නම් ඉසිකක්ක වෙයි. හිත දැඩි ගතිය එනි. නමුත් මේ එහෙම නැතුව තියෙද්දි ආයාස කර වෙනවද කියලා බලන්නේ මේ අනවශ්‍ය තැන්වල සැක කරන චරිත. අන කුකුස් කරන චරිත. එතන ප්‍රපංචකලිය යුතු නැත්නම් ප්‍රපංච කරනවා. ඉතින් කවදාවත් බහන වැඩෙන්නේ. මේ හරි පාරේ යනකොට යාට පවන් තල්ලා ආශිර්වාද කළ යුතු තිබියදී මේක හරිද වැරදිද කියලා සැක කරන මනුස්සයා ලන්දේ තියෙන ගුණ පාට ඇදලා දාගන්න මනුස්සයෙක්. අහල පහල තියෙන ලන්දේ තියුණු පාට ඇදලා දානවා. ඒක හරි කියලා හිතාන එක තමයි අපි ශ්‍රද්ධාව කියලා මෙතෙන්දී අදහස් කරන්නේ. වැරදි නම් අපිට දෙයි ඉසිකක් වක්. වැරදි නම් අපිට දෙයි ආතතියක්. නැත්තම් හරි කියලා හිතාන යන්නේ. ප්‍රශ්න අංක 2 හුස්ම රැල්ල කයෙහි ගැටීමක් නොවුනහොත් සතිය පවත්වන්නේ කොයි ආකාරයටද? ඔය තමන් ඉඳ ඇවිදිනව නෙවෙයි හිතගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි ඉඳගෙන ඉන්නවා දන්නවනම් ඒ සතිය පැවතිලා තියෙන්නේ. ඒක අතිරේක ලාභයක් තමයි හුස්ම. ඊටත් වැඩි අතිරේක ලාභයක් තමයි කරන එකක්ද කරන එකක්ද ආයාස නැද්ද කියලා බලන්න ඔක්කොටම ඉස්සර බලන්න මම ඉඳගෙන ඉන්නේ කියලා දන්නා තාක්කල් හිටගෙන නෙවෙයි කියලා දන්නා තාක්කල් ඇවිදින්න නෙවෙයි කියලා දන්නා තාක්කල් නිදාගෙන නෙවෙයි කියලා දන්නා තාක්කල් භාවනා 100ක් ලකුණු ලැබෙනවා අතිරේක ලකුණු ලැබ තමයි ඉඳගෙන ඉන්න එක තුල පේන දේවල්. ඒකත් ආයාසයෙන්ද නැති කියන අතිරේක ලැබුණ ඒවා එනවනම් ගන්න. හැබැයි ඒව මත විනිශ්චය කරන්න යන්න එපා. මොකද අපි මූලික ඉඳගෙන ඉන්න ඉරියව්වේ සතිය පවතින තාක්කල් සතිය තියෙනවා. ප්‍රශ්න අංක 3 කාර්යාල වැඩබිමේදී හිටගෙන ඉඳගෙන ඇවිදිමින් යන ඉරියව්වල පැවැත්ම ඊතා වේගයෙන් වෙනස් වන අතර එනම් එම ඉරියව්වල සිටියේදී අපට තවත් බොහෝ රාජකාරී කටයුතු වල නිරත වීමට සිදුවේ. එහිදී සිතෙහි සතිය හොඳින් පවත්වාගෙන යන්නේ කොයි ආකාරයටදයි පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් වැඳ නමස්කාර කොට ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ ඒක දැනගන්න පුළුවන් ඉස්සෙල්ලා හොල්ලන්නේ නැතුව ඒක තැනක ඉඳලා උදාහරණයක් වශයෙන් කියනවා නම් චේතනාපූර්වක මුකුත් නොකර ඉඳගෙන හුස්ම හැටනටි බලලා තිල් බලන්න හිත කොච්චර ඒකට කැමැතිද කොච්චර අනුග්‍රහ කරනවද ඊට පස්සේ බලන්න එක වැඩයි සක්මන් කරනවා විතරයි කොච්චර අනුග්‍රහ කරනවද ඊට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ ඉඳ ගන්නකොට කොහොමද හිට ගන්න කොහොමද කොහොමද මොකද මේ ඉඳ ගන්නවා හිට ගන්නවා කියලා ඉලියව මාරු කරනවා කියලා කියන්නේ දුක්ඛ සත්‍ය වහන ඒක ඉතින් තමන් කරන දෙයක්නේ කවුරුත් ඇවිල්ලා අපිට හිට ගන්න ඉඳ ගන්න කියන්නේ නැහැ නේ තමන් තමයි කඩිගාය වගේ මොනම දෙයක්වත් කරන්න බෑ. ඒක ලිවලා අල්ලපු ගෙදර මිනිසුන්ඩයි අහල පහල මිනිසුන්ඩයි කියනවා මම හිටගෙන ඉඳගන්නේ ඒගොල්ලෝ කියපු නිසා කියලා. නෑ ඉඳගෙන ඉඳ දෙන්න බෑනේ මොකද කියන්නේ කියලා. ඉඳගෙන ඉන්නේ නෑ. ඒ ටිකෙත් නලියනවා. ඒ නිසා ඉස්සලා බලන්න ඉඳ මොකුත් නැතුව කවුරු හරි කණ්ඩගෙනක් දෙයි. කවුරු හරි ආසනයක් හදලා දෙයි වාඩිලා බලන්න කොච්චරලා ඉන්න පුළුවන්ද කියලා. ඒකල බලන්න නැගිටින්නේ දුක්ඛ සත්‍ය දැනගන්න අනවශ්‍ය නිසා. මොකද දුක්ඛ සත්‍ය වැටෙන්නේ නැති ඉරියව් මාරු කරන නිසා කියලා බුදුහාමරෝ කියලා දෙනවා. ඒල බුදුහාම කියනවා භාවනා මධ්‍යස්ථාන කියලා නිකන් හිටපන් බලන්න කියලා. ඉන්න බෑ. ඒ නිසා බැදීව කරන්න යන්න එපා. පුළුවන් හරිය බලන්න එක ඉරියව් පවත්තන සක්මණේදී කොහොමද මං මොනවාක්වත් බරපතල වැඩ නැති ආ භාවනා මධ්‍යස්ථානෙදී කොහොමද මං නිකම්ම නිකන් ඉඳගෙන කොහොමද මං කියලා ඒකේ වර්ධනයක් තියෙනවා නම් අර ප්‍රශ්නට උත්තරයක් තියෙනවා. මෙහෙ ඉඳගෙන ගෙදර තියෙන ප්‍රශ්න වලට හෝ ඒවට උත්තර හොයන්න හදනවා කියලා කියන්නේ මේ දැනටත් හම්බෙච්ච එකවත් බුද්ධ විඳින්නේ නැහැ. මේ තමයි හිතේ හැටි. ලියපේ කරන්නේ කාගෙත් හැටි හොඳ තමයි. ඒ නිසා ඉත දීලා බලන්න මොනවාක් හැල හැප්පෙන්නේ නැතුව ඉන්න දීපු මේ අවස්ථාව යා කොච්චර සමාදන් වෙනවද? කොච්චර අබිරමණය කරනවද? එහෙම නැත්නම් ඒකෙත් නලියනවද? ඒක නලියන ගැන අහන්න දෙයක් නෑ. ඒ නිසා පුළුවන් තරම් මේ පහසුකම් ටික දීලා බලන්න හිත කොහොමද තැම්පත් වෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව සම්බන්ධයෙනි. කමඨහන කමඨහන ලෙස වම දකුණ ලෙසගෙන වැලිමලුවේ සක්මන් කළෙමි. විනාඩි 25කට පසු සිත විසිරී නොගොස් වම දකුණ යනුවෙන් පමණක් ඒකාග්‍ර විය. එහිදී මා ඇස් රඳවා තිබූ ඉදිරිපස බඹයක දුර වූ වැලිමලුව අත්කාචයකින් විශාල කොට බලන්නාසේ වෘතාකාරව පෙනෙන්නට විය. මා පර්යංක භාවනාවට යා යුත්තේ මේ අවස්ථාවේද නැත්නම් තවදුරටත් සක්මනේ යෙදීමෙන් පසුවද යන්න මට එම අවස්ථාවේදී ගැටලුවක් විය. කරුණාවෙන් මෙය පහදා දෙන සේක්වා. දෙවෙනි ඔය වෙලාවක හරි මොනම වෙලාවක හරි භාවනාවේ වෙනසක් පේනවා නම් ඒක අහලහප්පන්න යන්න එපා. ඒක හොඳට හිතට වදින්න දෙන්න. ඒ වෙලාවේ තවත් හැල හැපිලි දැම්මොත් අර පේන එක විෂදව දැක ගන්න බැරි වෙනවා. අපේ හිත කරන්නේම මොකක් හරි එකලාශ වෙගෙන එක්ක සැකයක් දානවා ඒකට. එහෙම නැත්නම් කියනවා මේක පොඩ්ඩක් වෙනස් කරලා බැලුවොත් මොකද වෙන්නේ කියලා. ඉතින් අන්තිමට අර තිබුණු එකලාශේ නැති වෙනවා. ඒ නිසා යම් වෙලාවක දේක විප්‍රියාශයක් වෙනසක් වෙනස් වීමක් පරිණාමයක් විපරිණාමයක් රූපාන්තරණයක් වෙනවනම් Taman හෙල්ලෙන්නේ නැතුව ඒක දිහාම හෙල්ලෙන්නේ නැහැ කියන කියන්නේ Taman මොකුත් ඒකට දාන්න නැතුව ඒකට යන්න අරින්න. ඒ තමයි භාවනාව කියන්නේ. නමුත් අපේ හිතේ තියෙන කඩප්පුලිකම කියන්නේ ඒ වගේ දෙයක් එනකොට මොකක් හරි සැකයක් ගෙනත් දාගන්න. එනතම මොකක් හරි ඉරියව් වෙනස් කරනවා. එහෙම නැත්නම් හැල හැප්පිලක් කරනවා. ඒක තමයි අපි මෙතෙක් කල සංසාරේ කරලා තියෙන්නේ. ඒ නිසා මොන හරි වෙනසක් පේනවනම් දඩේම යන මනස සතෙක් දැක්කනම් ඒ මනස දැඟලිලා නැතර කරලා සතය සතා ගිනි කාලා වැටලා තියෙනවනම් එහෙම නැතර වෙනවා. මොකද සතා ගිනි කනවා වැටුණාට පස්සේ උපුදවන්නේ නැහැ. ඊට පස්සේ එමීට ලං වෙලා බලනවා මොකද්ද කියලා. තමන්ද ගලන්න ගත්තොත් පරිසරය බලනකොට සතා ගිහිල්ලා. මේ මෙදෙක් කල්ලා අපි සංසාරේ කිරුවේම මේ වගේ වෙනසක් පේනකොටම කලබල වෙනවා, දඟලනවා, පිළියම් හොයනවා. ඉතින් කවදාවත් අනිත්‍ය කියන එක, වෙනස් වීම කියන එක විපරිණාමය කියන එක දැකන්නේ. අපි හිතන්නේ ඒක ඌනියමක් කියලා. අපි හිතන්නේ ඒක කාලකණිකමක් කියලා. අපි හිතන්නේ ඒක දඬුවමක් කියලා. වෙනස් වෙනකොටම මනස දෙනවා ගොඩ පෙරක දෝරුකක්. භාවනා කරනකොට කියන්නේ ගොඩ පෙරක දෝරන් එපා. ඒ ලොක් කරන කාචකෙන් පින්න වගේ පේන එක හේම හිතට වදින්නයි. පුළුවන් තරම්. ඒක බුදුම ගැඹුරකට යන්න පටන් ගන්නවා. වෙනත් ඉරියව් මාර්ගෙදිමක් කරන්න නැතික තමයි වඩා හොඳ. ප්‍රශ්න අංක 2 සක්මන් භාවනාවේදී වම දකුණ ලෙස කමඨහන ගැනීමද ඔසවනවා ගෙන යනවා තබනවා ලෙස කමඨහන ගැනීමද යන ක්‍රම දෙකෙන් සුදුසු කුමක්ද? තෙරුවන් සරණයි. අවිජිනෝට අවිජිනෝ කියලා දැනනවා හොඳට ඕම ඇති. මම ඉඳගෙන නෙවෙයි. මම හිටගෙන නෙවෙයි. මම නිදාගන්න වෙන 100ක් ලකුණු. ඒ කොයි එකෙන් කරනකොට මේ අරමුණ තව සුහද වෙනවද? වම දකුණු කරනකොටද ඔසවනවා තබනවාද කියන එක වැඩියෙන් සුහද වෙන ක්‍රමයේ ගන්නවා මිසක පිට කාටවත් උපදෙස් දෙන්න බෑ. Taman ඒකට භාවනාවට තියෙන නැඹුරු භාවය, සතිය දියුණු වෙන භාවය, සතිය අකණ්ඩ භාවය, සතිය හොඳට අරමුණ විස්තර කියවන භාවය පිට කෙනෙකුට කොහොමඩක්වත් උපදෙස් දෙන්න බෑ. ඒ නිසා බලන්න ඉස්සල්ලාම මම ඇවිදිනවා ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි කියලා දන්නවනේ භාවනාවට අපේ ප්‍රයෝජන තියෙනවා. ඒ බව දන්නේ වම දකුණ වශයෙන්ද ඒ බව දන්නේ ඔසවීම තැබීම වශයෙන්ද ඒ බව දන්නේ එසවීම යැවීම තැබීම වශයෙන්ද කියලා තුනම කරලා බලන්න පහසු එක ගරු ස්වාමින් වහන්ස මා පර්යංක භාවනාවට වාඩි වූ පසු මා සිටින ශරීර පිළිවෙල සිතින් නිරීක්ෂණය කළ හැක මා ආශ්වාස සහ ප්‍රශ්වාස වෙන වෙනම හඳුනා ගැනීම විනාඩි 3කින් පමණ කළ හැකිය. නමුත් පිටතින් ශබ්ද ඇසුණු විට මම ඒ සඳහා සිත නැඹුරු වූ විට එම ශබ්දය පිළිබඳව මාගේ සිතේ द्वේෂය හටගනි. නමුත් නැවත මා එය द्वේෂයක් බව හඳුනා ගනිමි. මගේ සිතින්ම එම ශබ්දය නොඇසීම සඳහා දොර වසා තැබීම වැනි පිළියමක් සිතින් සිතමි. එවිට द्वේෂයක්ද මාහට නොදැනී යයි. එය චිත්තානුපස්සනාවක්ද නැවත මාගේ සිත ආශ්වාස ප්‍රස්වාසයට මා නැඹුරු කර ගතිමි. මා සිටින්නේ කොතැනකද යන වග පහදා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. අර පළවෙනියෙන් කියන අපේක්ෂාට කියන එක මට කියන්න වෙනවා මෙතනදී හිතේ විෂත භාවය ඇති වෙන්න ප්‍රණීත භාවය ඇති වෙන්න විනාඩි 3කින් Tamanට පේනවනම් මේ ආශ්වාස මේ ප්‍රශ්වාසය කියලා ඒ දෙකේ වෙනස මොකක්ද කියලා අල්ලන්නේ නැතුව ඒ අල්ලාගත්ත දේ වார்த்தාවට ඇතුව කරන්නේ නැතුව හිත දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා වෙනස පේනවනම් මොකද්ද වෙනස කියලා එක්කෝ දැන් සභාවට කියන්න එහෙම නැත්නම් තමන්ගේ කමටහන් වார்த்தාවට ඇතුල් කරන්න. කැමති දේ ඉලියුපෙකන මේ සුළු වේලාවකින් ආශ්‍රව ප්‍රසස් වෙන් කරලා මට දැනගන්න පුළුවන් කියන විදිහදී මොකද්ද වෙනස කියලා කතාව කියන්නේ. එතකොට නම් පුළුවන් ඒක දිගේ උත්තරයක් දෙන්න. අවසරයි ස්වාමින් වහන්සේ. මට විනාඩි 3කින් පමණ ආස්වාස ප්‍රස්වාස දෙකේ වෙනස හඳුනා ගන්න පුළුවන්. ආශ්වාසයේ දිගු ලෙසත් ප්‍රාශ්වාසයේ කෙටි ලෙසත් ආශ්වාසයේ සිසිල් වශයෙන් දැනෙන බවත් ප්‍රාශ්වාසයේ එසේ නොවන බවත් මට හැඟී යනවා. ඒ වගේම ඒ වගේ වෙනස අල්ලගෙන ඉවර වෙලා මේ තිතිලයි තිකයි මේ උඩුසුමයි කෙටි උත ගොඩක් උපමාන තියෙනවා. මේ විදිහට හුස්ම රැලි කීයක් බලන්න පුළුවන්? හුස්ම රැලි බලන්න තව විනාඩි ගාණක් යනකොට මට ශබ්දයකට හිත ගියොත් ඒ අතරමැද වෙනස දකිමි. හුස්ම ආස්වාද ප්‍රසවාසයේ හුස්ම සිරක් තියනවා කියන නෙමෙයි. ආස්වාස වෙන් කරලා රස විඳිමින් දෙක වෙන් කරමින් හුස්ම රැලි කීයක් විනාඩි කීයක් තප්පර කීයක් දිගට යන්න පුළුවන් කියලා දිහිතේ. හුස්ම රැලි 15ක් 10ක් පමණ මට යන්න පුළුවන්. මම ඒකේ වෙනස අඳුර ගන්නවා. එතකොට මට පොඩි ප්‍රීතියකුත් දැනෙනවා. මං හිතන්නේ ඒක මං හරිත වැරදිද දන්නේ. මං ඒක අමතක කරන්න යනවා. ඊට පස්සේ මම ආපහු අතෙන්ට තමයි එන්නේ ඒක. ඒ නෑ නෑ ඒ ටිකේ තමයි ඔය පටලවිලි තියෙන එක නිසා ඒ වෙනස දකිමින් ආශ්‍රද ප්‍රසවාසයේ වැඩි වේලාවක් පවත්වන්න පුළුවන් නම් ඒකේ හොඳට සමාදන් වුණොත් නැත්නම් ඒකේ හොඳට ලං කරලා බැලුවොත් ඉබිල බැලුවොත් හෙන ගැහුවත් ඇහින්නේ. බාහිර මොනවත් වෙන්නේ නෑ. ඒකට ඒක ප්‍රීතිය දැනෙනවා ඒක දැනගන්න. නමුත් ඒක අයින් කරන්න යන්නත් එපා. අපිට කරන්න තියෙන්නේ බලන අරමුණට සමීපව පුළුවන් තරම් විස්තර සහිතව විෂතුරුව බලන බලන කිව්වොත් අපි කියනවා ඒ අරමුණට கிඳා බහිනවා කියලා. අරමුණට নিমগ্ন වෙනවායි කියලා. අරමුණත් එක්ක ආහද වෙනවායි කියලා. ආහද වුණාට පස්සේ ඔය සද්ද වේදනා හිතවිලි මොකක්වත් වෙන්නේ ඒ වෙන ගමන බාධා වුණොත් තමයි මැස්සෙක් ඇහුවත් පිටි මොකක්වත් කරදර වෙන්නේ. ඒ නිසා යම් වෙලාවක සක්මන් කරනකොට මේ වම් මේ දකුණ කියලා වෙන් වුණා දැනෙනවා නම් හුදුට ඒක වාතාවරණයට දාන්න. පරියංකේදී මේ ආස්වාස මේ ප්‍රසවාස කියලා වෙන්ුණයි කියලා කියලා නතර කරන්න එපා. නිකන් හරියට පොඩි දරුවෙකුට සෙල්ලම් බඩුවක් පෙන්නලා ගත්තා වගේ. ඉතින් ඌ අඬනවා ඒක. එක්ක පෙන්නන්න නැතුව ඉන්න පෙන්නන ඌට දෙන්න ඒක. ඒ වගේ ආස්වාස ප්‍රසවාස වෙනස දැනගෙන ඒක හුදුවට සමීපව බලන්න වැඩි වෙලා යන්න ඉස්සලා ඒක වෙනස්කම්. මේ දෙකේ වෙනස අඳුනගත්ත කෙනාට ආස්වාසෙන් ආස්වාසයට වෙනසක් තියෙනවනේ. ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයේ තියෙන වෙනස මේ දෙක අඳුනගත්ත කෙනාට විතරයි ඒ වෙනස දකින්නේ. ඒ වෙනස දක්නසුලෝ ගියොත් ওই සද්ද වේදනා හිතිරට කියන බාධා අයින් වෙලා අරමුණේම හිත නිමග්න වෙන ගතියක් එනවා. ඒක යෝගාචර කරන දෙයක් නෙවෙයි. යෝගාවචරයට හම්බ වෙන අතිරේක ලාභයක්. ඒ අතිරේක ලාභයේ සිදුවෙන වෙලාවේදී සද්ද නැතුව නෙවෙයි. වේදනා නැතුව නෙවෙයි. හිතවින් නැතුව නෙවෙයි. නමුත් හිත තියෙන්නේ අර දැකපු වෙනස හඳුනා ගන්න එක තුල ඒ තුල ඒ කර්මන්නේ වෙනවයි කියලා කියනවා හිත. කර්මන්නේ වුණාට පස්සේ හිත හිත බලන්නේ තවදුරටත් අරකේ අරමුණු රසය ගන්නවා. අන්න එතෙන්ද අවධානය යොමු කරලා බලන්න. එතකොට වේදනා කරදර කරන්නේ නැහැ, සද්ද කරන්නේ නැහැ කියන එක නෙවෙයි තියෙන්නේ. මේ කරදර අඩු වෙනවා. අඩු වෙනවට අමතරව අරමුණ දිහා බලනකොට මොන මොන වෙනස්කම්ද වෙන්නේ කියලා වෙනස නෙවෙයි වෙනස්කම්. පුදුම ප්‍රමාණය පුදුම ප්‍රමාණය දකින්න පටන් ගන්නවා. අන්න ඒ ටික වார்த்தාවට දාන්න දන්නවනම් දවස් මේ හතර ඇති වැඩේට. ඒ ටික දාන්න නැත්නම් මේ ජීවිතේ නෙවෙයි තව බුද්ධ කල්ප නෙවෙයි බුද්ධ කල්ප හතරක් ගියත් ගමනක් වෙන්නේ නැහැ. නිසා බලන්න ඕනේ මොකේද කියලා බලාගෙන ඒව පේන කලාතුරකින් පේන වෙලාව පුළුවන් තරම් ඒක උකහාගෙන වார்த்தාවට දාන්න කරදරේ අඩු වෙන ගතියකුත් තියෙනවා. ඒ වගේම වார்த்தාව පුරවන්න පුළුවන් එතකොට මූල කර්මස්ථානයෙන් ලබා ගන්න තොරතුරු වලින් ඒතර සමාන තේරෙන පටන් ගන්නවා වார்த்தාව ලියල ඉවරනකොටම කමටහන සුද්ධ වෙලයි කියන්නේ. කාටවත් කියවන්න ඕනේ නැහැ. ආන්නේ විදිහට ඒ වෙනස දක්මින් ඉදිරියට යන්න. එතකොට ඔය සද්ද වේදනාවල තියෙන නපුරු ගතිය, දුක් දෙන ගතිය අඩු වෙන පටන් ගන්නවා. එසේම ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී වම් කකුල එසවීම, ගෙන යාම සහ තැබීමේදී මනස සිහියෙන් වම වශයෙන් මෙනෙහි කෙලෙමි. දකුණු කකුලද එසේමය. එසවීම, ගෙන යාම, තැබීම යන අවස්ථා ත්‍රිත්වය වම වශයෙන් මෙනෙහි කරමින්ම පතුලට දැනෙන්නා වූ උණුසුම සිසිලස තද බව අත්විඳෙමි. සාමාන්‍යයෙන් අප ඇවිදින වේගයෙන්ම මෙසේ සක්මනේහි පා මාරු කිරීම සිහියෙන් කරන්නට හැකියිය. මේ ආකාරයෙන් සක්මන් කළද පරයන්ක භාවනාවේදී ත්‍රිමාන කය මෙනෙහි කොට මම දැන් මෙතන වශයෙන් මෙනෙහි කරන විට සිරුරේ පිම්බීම හැකිලිම සියුම්ම දැනේ. නමුත් විනාඩි 10කින් පමණ එම පිම්බීම හැකිලිම නොදැනී යයි. එවිට සිත එක් එක් සිතිවිලි කරා යන අතර සිතිවිලි පහළ වී ඇතිවන බව මෙනෙහි කරමින් යලි සිහියට පැමිණියද පිම්බීම හැකිලිම නොදැනේ. එවිට ඉරියව්ව සිහිපත් කළෙමි. කයේ වේදනාවක් පැමිණියද එය ක්‍රමයෙන් නොදැනී ගිය අතර පර්යංක ඉරියව්ව එම අවස්ථාවේදී සිහිපත් කළෙමි. වැඩි දුරටත් පර්යංක භාවනාව සාර්ථක කර ගැනීමට ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබී උතුම් වූ නිවන් මඟ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් සාක්ෂාත් වේවායි පතමි. මේකට නිකන් දල උපදේශයක් භාවනා තියාගන්න අරමුණ ගොරෝසු තාක්කල් හිතේ කෙලෙස් ගොරෝසුයි. අරමුණ බලහින් අරමුණ ප්‍රධාන වශයෙන් ප්‍රධාන අරමුණ ශාන්ත භාවයටපත් වෙනවා නම් ඒ කියන්නේ කෙලෙස් අඩු වෙලා යනවා. ප්‍රතිපදාව ඉදිරියට යනවා. එනිසා යම් ක්‍රමයක් කරලා අරමුණ සියුම් කරමින් සියුම් කරමින් යන්න පුළුවන් නම් අපි ඒකට කියන අනුග්‍රහය කියලා. ඉතින් මේ සිවුම් වෙච්චාම ආයක පාට යාම ගැසිලා නැගිටිනවා. ආයෙසර ඒක ආයෙ සිවුම් කරා. ආයෙ යාම ගැස්සෙනවා. ආයෙ සිවුම් කරන්න. එහෙම කරගෙන කරගෙන යනකොට තේරෙනවා මේ මොන තරම් ගැස්සුණත් යෝගාවචරයා කළ යුතු අනුග්‍රහය ඒක දිහා බලාගෙන ඒක සියුම් කිරීම කියලා දන්නවනම් එnde end end end එකට කුසලතාවේ දිනු වෙනවා. ඒ කුසලතාවේ උරගාන්න අරමුණ ගොරෝසු වෙන්න බෝන. එලකොටම කලබල වෙන්න එපා. එහෙම බලාගෙන ඉන්න ආයෙත් සියුම් වෙනවා. සියුම් වෙන හැම වෙලාවකම කෙලස් කියනවා. සියුම් වෙලා හැම වෙලාවෙම ප්‍රතිපත්තියාවේ දියුණුවක් ඇති වෙනවා. අන්න ඊබේ දැනගෙන යන යෝගාවචරයයි ඒක නොදැන යන යෝගාවචරය 100%ක්ම වෙනස්. මේ සියුම් වෙන එක ප්‍රශ්නයක් කරගත්තොත් එහෙම නැත්නම් එතනදී සැකපුදව ගත්තොත් ඒ යෝගාවචරය ඉතින් භාවනා හැම දියුණුවකින්ම පසගා. නමුත් මේ සියුම් වීම තමයි භාවනා සියුම් වීම තමයි අනුග්‍රහ කළ යුතු සියුම් වීම තමයි භාවනාවේ ප්‍රතිපදාව දියුණුව කියලා දැනගත්තොත් ඕකට එච්චර වෙලා යන්නේ නැහැ. ඒසොට කෙලෙස් එන්න අරිනවා. ඕන තරම් වරෙන් ආපු එක මේ මේ මේ දැක්මෙන් මේ දෘෂ්ටි කෝණයෙන් මේ සංකල්පයෙන් බලා ඉන්නකොට ඒව පුදුම ඉක්මනට නිකම් පෙට්‍රෝල් ටිකක් අරගෙන රිජිෆෝම් කැරි දානවා වගේ. දාන දාන රිජිෆෝම් කැරි දීලා යනවා. දාන දාන එක තියෙනවා. කොච්චර දිය කරන්න පුළුවන්ද කියන්නේ බෑ. ඒ නිසා එනේන කෙලස් මේ විදිහට ගෙවම් කරන්න දන්නවනම් ඒක නිකම් වළංකාරයට සුමානක වැඩ පොලුකාරයට වරුවයි. ගත්තාම පොල්ලා නෙලා නෙලා යන එකයි තියෙනවා. මොක ආවත් එච්චරයි. හැබැයි ඉතින් ඔතන ගියාට පස්සේ මේක තේරෙන්නේ. ඒ නිසා එන්න අරින්න තොග තොග. ඇවිල්ලා අරමුණට බලන ඉන්නකොටම චීවු වෙනවා. ආය ගොරෝසු වෙනවා. ආය ශිවු වෙනවා. ඉතින් මේ දර්ශනේ ඥාන කොච්චර ඉක්මනට මේ බුදුහාමුදුරුවෝ කියපු දේ මේ ජීවිතයක් තුළ අත්දකින්න පුළුවන්ද කියලා. උඩ අවුරුදු ගණන් තටමඬ ඕනේ. නමුත් මේකට බය වෙලා, මේකට කලබල වෙලා, මේකට සැක උපදෝල. ඇයි මෙහෙම වෙන්නේ කිව්වොත් නම් කලබල වුණා තියා මොනවා කරුවත් මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැක්කත් වැඩේ වෙන්නේ මේකට හිත හදන්නයි අපි මේ කමට ආංශුද්ධ කිරීම කරන්නේ. නමුත් මට සාධාරණ සැකයක් තියෙනවා මේ ඔක්කොට මේක මං කියන දේ ඇහෙනවද? මං කියන දේ වැටහෙනවද? මං කියන දේ අත්දා බලන්න ඕනේ කියලා තියෙනවද කියලා මට හැඟීමක් ඇත්තේ නැහැ. නමුත් මේ ක්‍රමය අර වෙන ක්‍රමයක් නැති නිසා අපි ලක්ෂ වාරයක් ඒකම කියනවා. අපි අමීගා ප්‍රශ්නය. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්ස මා පර්යංක භාවනාවේදී මූල කර්මස්ථානය වෙන මූල කර්මස්ථානයේ වෙත සිත යොමු කරන ලදී. එහිදී ආශ්වාසයේ සිදුවන විට ඒ ආශ්වාසයේ වශයෙන්ද ප්‍රශ්වාසය ඒ ප්‍රශ්වාසයේදී ඒ ප්‍රශ්වාසයේ වශයෙන්ද නිරීක්ෂණය කරන ලදී. ආශ්වාසයේදී වම් නාස්පුඩුව තුලින් වාතය ශරීරයට ඇතුළු වන බවත් එය වම් නාසයේ අග්‍රයේ ගැටි ඇතුල් වන බවත් එහිදී සිසිල් බවත් මෙන්ම යම් කාලයක් ගන්නා බවත් දැනුනි. ප්‍රස්වාසයේදී වම් නාස්පුඩුවෙන් වාතය පිට කරන බවත් දැනුණු අතර එය මදක් උණුසුම් ස්වභාවයක් දරන ලදී. තවත් එයට ඊතරම් කාලයක් ගත නොවුණු අතර වම් නාස්පුඩුව හරහා විශාල වායු ධාරාවක් මෙන් එය පිට කරන බව නිරීක්ෂණය කරන ලදී. සක්මන් භාවනාවේදී මා වම වම දකුණ වශයෙන් මෙනෙහි කළ අතර එහිදී වම් පාදය එසවෙන බවත් එය ගමන් කර නැවත පොළවට පතිත වන බවත් නිරීක්ෂණය කරන ලදී. මේ ආකාරයට දකුණු පාදයේද ක්‍රියා කරන බව වැටහුණි. මෙසේ පාදය පතිත වන විට එම පතිත වන පොළවේ ස්වභාවය සහ එහි රළු ගතිය දැනුනි. මෙසේ පියවර 40ක් පමණ ගමන් කළ හැකි බව දැනුනි. පර්යංකයේදී මූල කර්මස්ථානයේ මෙනෙහි කරන විට සුළු කාලයක් තුල සිත සමාධිගතව සුපුරුදු ඉසව්වකට ගමන් කරයි. එම ස්ථානයේ ආලෝකයක්ද නැති අඳුරක්ද නැති ස්ථානයකි. මෙම ස්ථානයේ සිත රඳවා සිට ශරීරයේ වේදනාවන් දැනුණද එය ස්වභාව එය භාවනාවට බාධාවක් නොවන අතර සම්පූර්ණ කාලයම එම ස්ථානයේ පහසුවෙන් රැඳී සිටිය හැකිය. ගරුතර ස්වාමින් වහන්ස එම නුහුරු ඉසව්ව කුමක්ද? එයින් ඉදිරියට ගමන් කරන්නේ කෙසේද? තවද ගරු ස්වාමින් වහන්ස ශරීරය යනු ඇට සැකිල්ලකට ඔබ වූ මස් ඇදැල්ලක් බවක් එය සම නැමැති ආවරණයකින් ආවරණය කරන ලද්දක් බවත් දැනේ. ඒ තුල පුද්ගලයෙක් නොමැති බව පැවසේ. එසේ උවද එවැන්නෙක් සිටින බව හැඟේ. මන්ද අතීතයේ කළ කී දෑ දත්ත වශයෙන් ගබඩා කර තබා ඒ අනුව ක්‍රියා කරවන හා ක්‍රියා කරන බලයක් මේ තුල ඇත. එම බලය කුමක්ද? එය ශරීරයෙන් වෙන් කර හඳුනාගන්නේ කෙසේද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝ දීර්ඝායස ලැබේවා. මේ විදිහට අර මේකේ මමෙක් ඉන්නවා මේ කෙරුමෙක් ඉන්නවා නිවාසිකෙක් ඉන්නවා විධායකෙක් ඉන්නවා කියන ගතිය අරමුණු දඟලනකොට වැඩි අරමුණු ගොජ දාන්නට වැඩි අර නොහුරුණු පුරුත්තන්ට ගියාට පස්සේ ඒක නැහැ ඒ නිසා භාවනාවෙන් පුළුවන් තරම් යන්න ඒ නොහුරුණු පුරුත්තන්ට ගිහිල්ලා බලන්න එතන මම යන්නේ එතන සිද්ධ වෙන්නේ සුද්ධ හේතුඵල ධර්මයක් විතරයි මේ දඟලන්න පටන් ගත්තාම ඇවිස්සෙන්න පටන් ගත්තට පස්සේ කෙලසුණාට පස්සේ මේක අනිවාර්යයෙන්ම මම කියනවා. ඉතින් ඒක නිසා මම ඉන්නවද කියලා බලන්න ඕන ඕන කෙනෙක් අවසන්ද නැත්නම් ඇවිස්සෙන්න. ඒතකොට මම ඉන්නවා ෂුවර් එකටම ඉන්නවා. තැම්පත් වෙන්නේ නැත්නම් අනුන් තැම්පත් කරන්න බෑ. ඒතකොට මම යන්නේ. ඉතින් මේ දෙකෙන් කොයි එකටද කැමැති කියන එකයි මම කැමැති දැනගන්න. කැමැති මේ ඩියුප් එක නා කැමැති එහෙම මම ඉන්නවා කියලා ඔප්පු කරන්න පුළුවන් ගුරුසු වෙලාවටද එහෙම නැත්නම් නුහුරු නුපුරුදු අඳුරක් නැති ආලෝකයක් නැත්නම් කොයි එකටද තමන්ගේ හිතේ රුචිය නැත්නම් වඩා කැමැත්ත තියෙන කොතනදී හොඳ සතිය තියෙන කියලා ඒක නා සභාවට වචන ප්‍රකාශ කරනවා වටිනවා. කරු ස්වාමීන් වහන්සේ අර නෝරුණු පුරුදු අර ආලයකුත් නැති අඳුරකුත් නැති ප්‍රතිස්තුල සිටිනකොට ලොකු tempat ගතියක් දැනෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ සමහර අවස්ථාවලදී තමයි දකින්නේ මොකද මේ ශාරීරිය ඇට සැකිල්ලක් පවත් ඒක නිකන් මස් ඇදල්ල ඇතුලේ තියෙනවා හැම පොරොලා තියෙනවා අපේ මේ ක්‍රියාකාරීත්වය තුලදී ස්වාමීන් වහන්සේ දැනෙනවා ඒතකොට කවුද මේව ක්‍රියා කරවන්නේ කියන එක ඒ තුල තමයි මට හැඟීමක් දැනුනේ බොහෝ වෙලාවක් රැඳින්න අර නూరు නුපුරුදු ඉසව්වත් තුල රැඳෙන බව තමයි ස්වාමීන් වහන්සේ ඉතින් කොයි එකට කැමති කියලා අහන්නේ. අර මොහරණු පුරුදු ස්ථානයේ රැඳින් තමයි ආලෝකනේ. එතෙන්දී කිසිම වේදනාවක් එක්ක මන්දෙන්නේ නැහැ. ගොඩක් කලාවත් එතන රැඳෙන්න පුළුවන්. ඒ හින්දා එතනට ගොඩක් කැමැත්තක් තියෙනවා. එතෙන්දී ගිහිල්ලා පුළුවන් තරම් හුරු කරලා බලන්න මෙතන මොකද්ද මම කියන්නේ. මේ ජීවිතේ මම ඔප්පු කරන්න පුළුවන්, නිෂේධ කරන්න පුළුවන්. ඉතින් මේ දෙකෙන් කොයි එකද කරන්න කියලා බැලුවොත් මම ඔප්පු කරන පැත්තට ගිය එක අසත්පුරුෂය කියලා බුදුහාමුදුරුවෝ කියනවා. අසත් ධර්මයේ කියනවා. මේ දඟලන නටන මිනිස්සුන්ට බුදුහාමුදුරුවෝ නඟර දාන්න කියලා බණින්නේ නැහැ. අසත්පුරුෂය කියන්නේත් නැහැ. කියනවා මේ මමයේ ඇතිකරන නටන දඟලන මිනිසුන්ට අසත්පුරුෂය කියලා කියනවා. අසත් ධර්මයේ කියනවා. එසේ බුදුහාමර පාරපෙන්න කියන මෙන්න මේක තියෙනවා. මේක ටිකක් මමයක් නැහැ, දඟලෙලිත් නැහැ, තැම්පත් සත් ධර්මයේ කියන සත්පුරුෂයන් අපි කොහොමද කැමති? ඉතින් වෙන වෙන කනට තියෙනවා මේ කේල් ගහ ගන්න දයන්නේ, පොල් ගහ ගන්න දයන්නේ කියලා බලතැයි. ඉතින් ආ ක්‍රියාකාරකම් වලින් කියන්න පුළුවන් ඈතින්දලා මෙයාගේ තියෙන්නේ මේ දෙකම දැක්කට පස්සේ කොයි එකටද යන්නේ? බලන්න මේක මේ අසුචියක් දැක්කහම බල්ලෙක් දඟලනවා වගේ අර ක්‍රියාකාරකම් වලට තමයි අදින්නේ හිත. ඉතින් ඒ නිසා නිස්සද්දවට යනකොට ඒ භාවනා කරන්න බෑ කියනවා ඉඳගෙන ඉන්න බෑ කියනවා කොන්දේ අමාරුයි කියනවා ඉතින් එකක්කුම් කියන මොකක්වත් නෙමෙයි තියෙන්නේ. මේ මමය නැත්තහම නැති වෙච්ච අනික උන වගේ. මමය ඉන්නකොට යම් සිද්ධියක් තියෙනවා. ඉතින් ගෝස කරන කට්ටියත් අවශ්‍ය කරන නටාගෙන දඟලගෙන ඉන්න ජීවිතය තමයි කරන්නේ. ඒ නිසා බුදු කෙනෙක් අවුරුදු 2600කට ඉස්සරත් පහළ වෙලා දැනටත් පෙන්නවා මම යන්නේ නැත්තනක් තියෙනවා. ඔබ දවසේ කොච්චර වෙලා ඒකට කැමති නැන්ද කියලා බලපන් කියලා ගත්තොත් අපි කොච්චර අකාර්යක්ෂමද කියලා බලන්න. අපි කොච්චර කෙලස් තියෙන වැඩවලට කරන්න කියලා බලන්න. ඒකට දෙන්නේ නිදහසට කරුණු බලන්න බල්ලෝ බිමට දාන බත් කන්නේ. තවත් නටවන මිනිහෙක් කියපු දෙයක් අහලා ඌ කියන දේ කරන්න හදනවා. අර මෙච්චර බුදුහමරෝ බින්ලා දෙද්දි ඒක කියන ඒක කොහොම පොඩ්ඩයි ගත කරන්නේ. ඉතින් ඒක නිසා ධර්මයේ දකින්න දකින්න විතර නිඳ කරනවා. ලැජ්ජ කරනවා මෙච්චර දෙයක් පෙනෙද්දි ඔබ තාමත් මේ යුතුයකම් ඉෂ්ට කරන්නයි පවුලේ යට කටයුතු කරන්නයි ආගමේ කටයුතු කරන්නයි සාසනයේ කටයුතු කරන්න කරනවා ලියනවා. ඒකෙන් පේන ඔබ කවුද කියලා. ක්‍රියාකාරකවලින් පේනවා කවුද කියලා. ඒකත් අර යම් දවසක හෝ අර වගේ විවේක වෙන තැනකට පොරුදු කරපේ කරාට තමයි කන රත් වෙන දෙකක් ගහන්න පුළුවන්. අනිත් ඒවා ගහලා වැඩක් නැහැ උදන්නේ එකයිනේ. දන්නේ කෙලෙස් විතරයි. ඉතින් ඒ මනුස්සයාට බැනලා වැඩක් නැහැ. මේක පෙන්නලා දෙන්න ඕනේ. දීලා කියන්නේ මෙන්න නිදහස් වෙන තැන. මෙන්න අහුවෙන තැන දෙකම තියෙනවා. දැන් ඔබ යන හැටියෙන් යන තාලෙන් පේනවා මොකාටද යන්නේ. එහෙම කියනකොට හිත නරකන. නෑ ස්වාමීන් වහන්සේ. නෑ ඒක මොකද කරන්න වෙන්නේ දැන්? දැන් අර නూరు නුපුති සවුට තමයි අනේක තමයි ස්වාමීන් වහන්සේ. අයියෙන් කියමු ආයසරේ. නොහුරු නොපුරුදු ඉසව්වට ගමන් කරන එක තමයි වඩා යෝගී. ගමන් කරලා එන්න එපා. එතනම ඇඳි ගෑවිලා මේ යන්න එකයි තියෙන්නේ. නාසමපෝ. ඉවරයි. අපි ගිය ගමන් ආපහු එන්නයි බලන්නේ. ගිය ගමන් එන්න බලන්නේ. ආපු ගමන් මම ඇයින. ආපු ගමන් වයසට ආපු ගමන් හැප්පෙනවා. ආපු ගමන් අන්දාලිය කැලේ ඇවිද්දා වගේ හැමතැනම හැප්පෙපේ. අතන මොකක්වත් නැති වෙන්නේ ඉඳ තියෙනවා. කවුරුත් නැහැ නිතරම ජය. ඉන්න තියෙකයි ප්‍රශ්න. ඉතින් બોලේ මම මොකද කරන්නේ? ජනනාච මෙච්චර ලස්සන මේක ඉටි කාලයක් ඇතුළත මේක බලන්න පුළුවන් විදිහට දුන්නට අපේ තියෙන ක්‍රියාකාරකම් සියල්ලම බුදුහාමර විරුද්ධව යන්නේ. ධර්මයට විරුද්ධව යන්නේ. සංඝයාට විරුද්ධව යන්නේ. විවේකයට විරුද්ධව යන්නේ. උදේකලාට විරුද්ධව යන්නේ. සතියට විරුද්ධව යන්නේ. මේ මදි අපිට දඬුවම් කරනවා. ඒ නිසා මම ඉන්නවමයි කියලා බලන්න. ඔප්පු කරන්න. අතින් කියලා බලන්න පුළුවන් ද කියලා උන්දගේ පාටක් ගඳක් රසක් හැඩයක් මොකක්වත් ගන්න බෑ. කරන්න ගියොත් ඒක හොයන්න ගියොත් අර විවික ලැබෙන්නේ නැහැ. ඒ නూరుණු පුරුදු ගතියකුත් නැහැ. ඒ නිසා ඒක පේනුනට පස්සේ එයාගේ ක්‍රියාකාරකලම පේන කොච්චර සත්පුරුෂයද කොච්චර සද්වර්ණ මේ දන්නවද කොච්චර ප්‍රත්‍යක්ෂ ගරු කරනවද ඉතින් අපි ඒක තමයි මේ කමඨාන් සුද්ධ කිරීමෙන් කරන්නේ මේ දෙක දැක්කට පස්සේ උන්ට හොම්බ උලලා පෙන්නනවා අර කේවට්ටයට මේ මහෞසත් පණිතුම පෙන්නා වගේ හොම්බ තියලා බිම උලනවා. වඳින්න එපා ආචාර්යන් වහන්සේ. මට වඳින්න එපා කිය කිය උලන එකයි තියෙන්නේ. සුද්ධ වෙනවද? එසේ ස්වාමීන් වහන්සේ. කියන කාරණාව සුද්ධ වෙනවද? එසේ ස්වාමීන් වහන්සේ. හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරුතර ස්වාමින් වහන්සේ මම දිනපතා උදය 4:00 හමාරට පමණ නැගිට බුදුන්ට උණුපැන් සිසිල්පැන් පූජා කර විනාඩි 30ක් පමණ තෙරුවන් නමදිමි. ඉන්පසු බුද්ධානුස්සති භාවනාව මුලින්ම වඩමි. විනාඩි 25ක් පමණ. ඉන් මට සිත තැම්පත් වීම සිදුවේ. එසේ බුද්ධානුස්සති භාවනාව වඩා මෛත්‍රිය භාවනාව අදිෂ්ඨාන කර විනාඩි 40ක් 45ක් වඩමි. එය නිවැරදිද නැද්ද? ගරු ස්වාමින් වහන්ස බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා ඒකෝ ධම්මෝ භික්කවේ භාවිතෝ බහුලීකතෝ ඒකින්ත නිරෝධය විරාගය මේ ආදී විදිහට pāli පාඨෙ දිගටම දක්වලා තියෙනවා එම බුදුන් බුදුන් වහන්සේ වදාළ බුදු වදනේ පැහැදිලි වන්නේ නැවත නැවත බුද්ධානුස්සතිය වැඩිවීමෙන් සසර කලකිරීම සසරට ඇති ආශාව නැතිවීම චතුරාර්ය සත්‍ය අවබෝධ වීම නිවනට හේතු වන බවද ගරුතර ස්වාමින් වහන්සේ මෙය මට පැහැදිලි කර දෙන ලෙස අනුකම්පාවෙන් ඉල්ලා සිටිමි. ඔය මට අහන්න තියෙන අපි ඊයේ දීපු කමටහන් බණ ඇහුණද? ඒකයි මේ කින බුද්ධහංසිරිය අතර වෙනස අත්දකලා තියෙනවද? නැත්තම් තාමත් භාවනා කරන්නේ gedirin ginaapu කමටහනින්ද කියලා කිව්වොත් මට පුළුවන් සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. කවුද ඒ ලියුපෙකන කැමති නම්? ඒ කියන්නේ ඊයේ බණ ඇහිලා නැහැ ඒකෝ. අපි මෙහි ආවට පස්සේ මෙහි ඔක්කොටම පොදු කමටහනක් දෙනවා. දැන් 60 70ක් ඉන්න තරම් ගෙදරින් ගෙන අප එකක් වක් කරන්න හදනවා මෙතෙන්. ඉතින් ඒ නිසා මම කියනවා සාකච්ඡාව නොමග යවනවා කියලා. අවල් මේ කියන දෙක හරියනවා. ඒක මම කවදාකවත් නැහැ කියන්නේ. මම කියන්නේ මෙහෙන් දීපු කමටහන් බණ ඇහුණද ක්‍රියාත්මක කෙරුවද නැත්නම් තාමත් කරන්නේ ගෙදර ඉඳලා කරගෙන යන එකක්ද? ඒකට වෙලා සරුවචනාංශගේ ප්‍රකාශන ගෙනල්ලා ඒක ඔප්පු කරන්න හදනවා මම කිසි විරුද්ධත්වයක් නැහැ. නමුත් මෙහෙදෙන එක උත්සාහ කරලා තියෙනවද නැද්ද කියන එක නම් මට නම් මට පුළුවන් ඉදිරියට යන්න. මේක හොඳ නම් මේ වැඩමුළුවට නාවට කිසි ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම ඒකෙම ගෙදින්ට කරගෙන යන්න පුළුවන්. ඒක නිසා ඒ මුලින් අපි කියපු අර සත්කාර තුන පිළිබඳව ඒක මත පිළිහිටලා කතා කරනවා අපි ධර්ම සාකච්ඡාවට ගන්නවා. ඒ සත්කාර තුනෙන් පිටේ ඉඳගෙන මේ සභාව අරගෙන යන්න හැදුවොත් ඒ තමන්ගේ මට්ටමට අපි නිෂේධ බලය පාවිච්චි කරලා ඒ ප්‍රශ්න පැත්තකට දානවා. මේක සංවිධානයේ විසින් කරන ලද වැරදි තේරීමක් ප්‍රශ්න. අපි යනවා ඊගා ප්‍රශ්නට. ගරු ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවට වඩා සක්මන් භාවනාවේදී සිත එකඟ කර ගැනීම අපහසු යයි දැනේ. මෙයට හේතුවක් ඇද්ද? කාරුණිකව පහදා දෙන්න. ඔය සක්මනේදී පරියන්කේදී මොකේටද හිත යොදන මූල කර්මස්ථානය කියලා කියනවනම් විස්තර දෙනවනම් මට පුළුවන් සාකච්ඡා කරන්න. නැත්තම් මේ ඒ හරියා හෝ වැරදුනා හෝ දෙන තොරතුරු නැතුව සාකච්ඡාට ගන්න බෑ. අඩු ගානේ මේකයි කරන භාවනාව කියලාවත් කියන්නේ නැතුව මම ඒ කියන්නේ ගෙදර ඉඳගෙන ටෙලිෆෝන් කරාට මං කොහොමද ලෙඩ රෝග බලලා බෙහෙත් දෙන්නේ? ලෙඩ මයිලකට ගේන්න එපායි. නාඩි බලන්න එපායි. ඒකෝ නම් මට පුළුවන් වගේ කියන්නේ නැත්තම් මේ තොරතුරු මදි. ඒ නිසා මොකද්ද ගන්න මූල කර්මස්ථානේ කොච්චරක් ඒකේ සාර්ථකද කොච්චර අසාර්ථකද කියන තොරතුරු සහිතව කියන්නේ කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී පැයක පමණ වේලාවක් ඇස එකම දුර ප්‍රමාණයක රඳවාගෙන සිටීම ඇසට අහිත කරද නැතිනම් සියුම් ලෙස බලන දුර ප්‍රමාණය වෙනස් කරමින් වරහන් ඇතුලේ නාභි දුර සක්මන් භාවනාවේ යෙදිය යුතුයද කොයි වෙලාවෙද Tamanට වැඩි වම දකුණු ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුළුවන් කියන එක කියනවනම් ඒකට සාපේක්ෂව බැලිය යුතු දුර අපි සලකා බලන්න පුළුවන්. Tamanගේ අත්දැකීමෙන් බලනකොට වම දකුණු වශයෙන් නැත්නම් එවිදිනේ ඉරියව්වේ වැඩියෙන් සතිය පිහිටවන්නේ මේ විදිහට එකම දුරක ධ්‍යාන බලන්න යනකොටද වෙනස් කරමින් යනකොටද කියන ප්‍රකාශය අපිට දෙන්න පුළුවන් නම් අපිට පුළුවන් ඒක සාකච්ඡාවට ගන්න. කැමැතිද එළියපෙකනා තමන්ගේ අත්දැකීම එකතු කරන්න. කැමති නැත්නම් ඒක ඉතින් නිෂ්ඨ බහ කරලද ප්‍රශ්න ගන්නට වැඩනවා. අපිට විනාඩි 55ක් විතර ගිහිල්ලා තියෙනවා 50ක් විතර වගේ තව තියෙනවා විනාඩි 5ක 10ක කාලයක් කාට හරි ඉවතන ලද ප්‍රශ්න වල උත්තර සපයන්න හෝ දීපු ලද දැන ලද උත්තර පිළිබඳව වැටහීමක් නැති නිසා හෝ එතෙන් අලුතින් සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවනම් විනාඩි 10ක විතර කාලයක් තියෙනවා. මම කැමති ශක්මනකට යන්න ඉස්සෙල්ලා ඒක පිළිබඳව අවස්ථාවක් ලබා දීලා නැත්නම් එහෙම ඉදිරිපත් කරන ප්‍රශ්න නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්න. ඊගා මේ වැඩපිළිවෙල ශක්මනට අපි තුනට එකතු වෙනවා පරියංක භාවනාවට. අපසරයි ස්වාමීන් වහන්සේ මේ මම භාවනාවට ආධුනිකෙක්. Um, පරයන්ක භාවනාව කරනකොට uh, ආනාපාන සති භාවනාව වඩනකොට uh, ටික කාලයක් um, ආශ්වාස ප්‍රශ්වාසය මට හොඳින් දැනෙනවා. ඒකේ වෙනසකුත් දැනෙනවා. මට දැනෙන ඇත්තට uh, වෙනස් විදිහට මට දැනෙන්නේ um, ප්‍රශ්වාසයේ දිගයි ආශ්වාසයේ කොටයි විදිහට. එතකොට ඒක මද වේලාවක් කරගෙන යනකොට ලොකු සැහැල්ලු ගතියක් දැනෙනවා. නමුත් ටික වෙලාවක් යනකොට මට තේරෙනවා මට නිදිමත ගතියක් දැනෙනවා කියලා. Uh, ඒකෙන් මම පොඩක්වත් එහෙම ගැස්සෙන්නේ නැති ගැස්සෙන්නේ නැහැ. නමුත් ඒක මට තේරෙනවා වැරද්දක් මේ භාවනාවේ uh, සිදුවිය uh, නොයුතු දෙයක් කියලා. ඒක එක ප්‍රශ්නයක්. අනිත් ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී ගොඩක් දුර අඩි 30ක් 40ක් යනකම් මට සමාධිය පිහිටවගෙන ඇවිදින්න පුළුවන්. Um, එතකොට මේ ටිකක් වෙලා යනකොට මට යටිපතුලට ටිකක් වැඩිපුර දැනෙනවා. ඒක ටිකක් හීරියක් වගේ දැනෙනවා. ටිකක් සීතල ගතියකුත් දැනෙනවා. ඒකේ කොහොමද විවරණය කරන්න කියලා දැනගන්න කැමතියි තෙරුවන් සරණයි. පළවෙනි එකේ මෙහෙම මම අට උත්තරයක් දීලා මම කියන විස්තරන්නේ ආනපාන සංසිඳනකොට ඒක නිරීක්ෂණය කරේ නැත්නම් නිදිමතක් එනවා කියලා තමයි අපට තේරෙන්නේ. ඒ නිසා බලන්න ආනපානි නම් මූල කර්මස්ථානයේ හිත දාගෙන ඉන්නකොට ඒකෙන් එන්නේ එන්නේ සියුම් වෙන බව ලෑස්තිලා ගියේ නැත්නම් නිදිමත ඇවිල්ලා අපි යට කරගන්නවා. සියුම් වෙන බව ලෑස්තිලා යනවා. එතකොට පේනවා සියුම් වෙන බව ලෑස්ති වෙන්න ලොකු ශක්තියක් ඕන. සිං වෙන බව නිරීක්ෂණය කරා. ලෑස්තිලා යන්න. ගියාට පස්සේ පේනවා ඒ ගුරුසු ආනාපාන නිරීක්ෂණ කරන ශක්තියෙන් සතියෙන් සිං වෙනකොට බලන්න බෑ. ඊට වැඩි වැඩි ශක්තියක් ඕන වැඩි සතියක් ඕන. ඊටතරික ඊට වැඩි සිං වෙනකොට ඊටත් වැඩි සතියක් ඕන. ඊට වැඩි ශක්තියක් ඕන. ඒ සඳහා ලෑස්තිලා ගියොත් නිදිමත වෙනකොට සතිය වැඩි වෙනවා. ශක්තිය වැඩි වෙනවා. එහෙම නැති වුණොත් එයා නිදිමතෙන් කම්මැලිකමෙන් සැකෝලින් පිටලා යනවා. එනිසා මේක ලෑස්ති වෙලා යෑම හරහා උත්තර දෙන්න පුළුවන්. දෙක අවිජින වෙලාවේදී පයෙන් පයට මේ වමෙන් දකුණට සතිය පිහිටවන්න පටන් අරගත්තොත් ඒ පයේ කොට්ටවල නැත්නම් පතුලේ සංවේදී භාවයට තේරෙන්න පටන් අර ගන්නවා. ඒක මේ අතෙත් තියෙනවා ඇහෙත් තියෙනවා කනෙත් තියෙනවා යමක් එක්ක වැඩිපුර ඇසුරු කෙරුවොත් ඒකෙන් ලැබෙන තොරතුරු ප්‍රමාණය වැඩි වෙනවා. ඒක නිසා මේ විෂද භාවය හොඳට තේරුම් ගන්න පුළුවන් හරියට නිකන් මේ අන්ධ මනුස්සයෙක් සුදු හැර හැරමිටියක් අරගෙන ඇවිදිනකොට ඒ මනුස්සයා සුදු හැරමිටියෙන් ඔක්කොම අල්ලනවා. ඇස් දෙක පේන්නේ නැහැ. නමුත් එයා ඇවිදින වෙලාවේදී 100%ක් ඉන්නේ ඇවිදිල්ලේ. ඒ වගේ තමයි අපිට ඇස් දෙකේ ඕනකමක් එන්නේ පය කියවන්න පටන් ගන්න ඔක්කොම. වලගොඩලි, සීතල උණුසුම්, කම්පන චංචල සියල්ලම එතකොට තේරෙන පටන් අර ගන්නවා gediya pitimma ඇවිදින්නේ දැන්. කකුල් දෙක විතරක් නෙමෙයි. එතකොට මේ සංවේදී දෙක වෙන්නේ ස්පර්ශක දෙක වෙන්නේ පතුල්. එතකොට තේරෙනවා අපි එදිනදා ජීවිතේ කොච්චර අසතිමත්ද කියලා. පය හැපුණත් තේරෙන්නේ නැහැ. සාමාන්‍ය ජීවිතේ එහෙමයි සතියෙන් ඇවිදිනකොට ඒ පයේ තියෙන සංවේදී භාවය හරියට ස්පර්ශක දෙකක් අර කරපොත්ත ස්පර්ශක දෙක අරගෙන යනා වගේ තේරෙන්න පටන් ගන්නවා. මේ විදිහට අපේ ඉඳුරංගේ ප්‍රනීත භාවය වැඩි වෙනවා. ඉතින් 25 වැඩි උන්ට හැම වෙලාවෙම සැප රුචි මනාප අත්දැකීම නෙවෙයි ලැබෙන්නේ. අත්දැකීම ගොඩ වෙන්න පටන් ගන්නවා. ඒ ගොඩ වීම අපි ලෑස්ති වෙලා යන්නේ දන්නේ නැහැ. සූදානම් නැති වුණොත් අපිට තන මේක භාවනා වැරදිලයි කියලා. දැන් බලපු දේ විස්තර පේන්න පටන් ගන්නවා. අපි මේකට කියනවා පතුරු ගහලා බලනවායි කියලා. විෂිතුරු කරලා බලනවායි කියලා. දිගෑරලා බලනවායි කියලා. ඉතින් ওই තවත් ඉස්සරහට යන්න පටන් අරගත්තොත් එහෙම ඕකටම ඉඩ දීලා ඒ ඇවිදින වෙලාවේ මොනම දෙයකින්වත් බාහිර වෙන තොරතුරු එන්නේ මේ පයත් එක්ක බුද්ධුම හාදකමක් ලෑස්ති ගතියක් වෙනවා මේ මහා පොළොව කියන්නේ කොච්චරක් අපි දුරස් කිරීම හරහා සැප දුක් විඳින එකක්ද මහා පොළොවේ ගෑවෙන්න ගෑවෙන්න සැප අපි මේ අද තියෙන දුක අපිට මහා පොළොවෙන් ඈත් වෙලා ඒ තරමටම දුකයි මේකට කියන්නේ අර්ත් කරනවා කියලා ඕනේ ඉලෙක්ට්‍රොනික ගැජට් එකක් අර්ත් කෙටුවේ නැත්නම් ස්ටැටික් කරන්ට් එකක් හැදෙනවා. ඒක තමයි අපි පොළවෙන් ඈත් වෙන්න ඈත් වෙන්න අපිට ආතතියක් ඇති වෙනවා. අපේ පැරණි ජීවිතේ තිබුණ නිතරම පොළොවත් එක්ක. එතකොට එතන එතන මේ මේ ටෙන්ෂන් එක බහලා යනවා. ඒක හොඳට තේරෙනවා. පොළවේ දේවල් වලට පයේ තියෙන සංවේදී භාවය ස්පර්ශක දෙකක් වගේ තේරෙන්න පටන් ගන්නවා. ඉතින් හරි හොඳයි. ඒක කියනවා විවිධ පෙත්වල ඇවිදින වෙනකොට එකම මම්පෙතක එකම සක්මනක හැමදම කරන්න කියලා. කරනකොට තියෙනවා ඒ සක්මනම ඒ පෙතම වෙනද වෙන විදිහට වෙනස් වෙන්න පටන් ගන්නවා. බලන් බලන දේවල් එකම පෙතේ එකම කෙනා ඇවිද්දට අත්දැකීම් වෙනස් වෙන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි අනිත්‍ය කියලා නිත්‍ය නැති බවට ඉස්සරහට අපිට පාඩම උගන්වන්නේ. තේරුවන් සරණයි. දැයි අපි එහෙනම් මෙතන වෙලාව ගන්නවා සක්මන් භාවනාව සඳහා. ඒක විතර කාලයකට පස්සේ අපි නැවත මෙතෙන්ට එකතු වෙනවා. තුනට ඔර්ලෝසු බැයින් සාමූහික භාවනාවකට පරියංක භාවනාවකට ඒ මතක් කිරීමත් එක්ක අපේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක අඩපිළිවෙල නිමාව සටහන් කරනවා සම්බන්ධ වෙච්ච හිරු දිනාටම තෙරුවන් සරණයි